සංගීතය හදාරන සිසුන්ට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොඩ. සම්ප්‍රදාය කලා විෂයන්හි ඉතා වැදගත් අංගයක්. සාමාන්‍ය ජනයාගේ ඕනෑපාකම් සිරිත් විරිත් ඇදහිලි හා විශ්වාස රැකියාවන් විනෝදාස්වාදය සිතුම් පැතුම් හා ජීවත්වන පරිසරය අනුව ඔවුන් විසින්ම නිර්මිත සංගීතය ජන සංගීතය හෙවත් සාම්ප්‍රදායික සංගීතය ලෙස හඳුන්වන්න පුළුවන්. ලෝකයේ වෙසෙන විවිධ જાතීන් සතු එකිනෙකට වෙනස් වූ සම්ප්‍රදායන් තිබෙනවා. එකම රටේ කලා ශිල්පවල වෙනස් වූ සම්ප්‍රදායන් දක්නට ලැබෙනවා. සම්ප්‍රදායට ගරු නොකොට ඉන් පිටපැන කෙරෙන සංගීතාංගත් සමහර විට රසවත් වනවා. ඒත් ඒවා ජාතික සංස්කෘතික ප්‍රගතියට උපකාරයක් වේයයි සිතන්නට බෑ. ජාතියක ආවේනික ගුණයෙන් යුත් ජන ගීතයෙන් ජාතික සුවඳ සාහිත්‍ය වර්ග කිරීමේදී ජන ගී ජන ගාථා ජන කතා ජන නාට්‍ය හා ස්වභාවිතය යන අංග දැකිය හැකියි. උපුටා ගැනීම අවසන්. දැන් බුද්ධ චරිතය වටා ගෙතුණු කතා වස්තුවක් ඇසුරෙන් නිර්මාණය වී ඇති සෞදමක් ගුරුළු සෞදම මෙහි පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් වෙරපදත් වැයෙනවා නැසීගිය කතිකාචාර්ය SLH ප්‍රනාන්දු ශූරීන් ඉදිරිපත් කළ ගායනයක් තිනනම් තෙන තෙන තෙන තෙනි නම් තෙන තෙදෙනම් තෙන තෙන තෙන තෙනනම් තෙදෙනම් තෙන තෙන තෙන තෙනනම් තෙන තෙදෙනම් තෙන තෙන තෙන තෙනනම් නන්ද පනන්දය මා රජ සමයේ වෙසතුරු මුනි බුදු වී වැඩ කරුණායුග මහා ප්‍රමෝසහ අගසාරු යෙලසියක් උස කුරේ කුවන් කසකුඩින් ගිය මකරෙක් පිලසින් ගොස් අප මුනි දු වෙතට වඩින්නේ දාගසු ගුරුලා සාහුදව කදඹරු සිරු නම් පවතින්නේ එන නම් තෙන තෙන තෙන තෙන නම් තෙන තෙන නම් තෙන තෙන තෙන තෙන නා තෙන නම් තෙන තෙන තෙන තෙන නම් තෙන තෙන නම් තෙන තෙන තෙන තෙනෙනා දොන්ත තහුර තත්තා තත්ත තහුර දිත්තා කාන්තා ගුරුළු ගුරුළු මහමුගලන් සිරිපත් අතක ගිරගින් මහමෙර සත්පත් ප්‍රතකුන්දි කිට නන්ද පනන්දය අඩනඩ කින ජෙන් අනෝ තත්ත විල පන්නක නාරජ පෙනෙන් වසා සිට අදුන නදුන තරි දිනිත් දිනි දිනිතා දොන්ත තහුර තත්තා අත්ත තහුර දිත්තා ගුරුළු ගුරුළු මහ මුගලන් සිරිපද පත්පට මහ මෙර ගත කුන් දික්කිට වනන්දය අඩ නඩ කිනයෙන් අනෝතත් විලපෙලෙන් වසා සිට පන්නක නාරජ පෙලෙන් වසා සිට අතුන නතුන තරි දිමිත් දිමි දිමිතා Thank you. ජනගී පිළිබඳ රාල්ෆ් විලියම් විද්වතා මෙන්න මෙහෙම අදහස් දක්වනවා. ජනගී අලුද්ද නොවේ, පැරණිද නොවේ. එය වනයක පිහිටි ගසක් වැනිය. එහි මුල් අතීත කාලයේ ශක්තිමත් බැසගෙන ඇත. නමුත් එහි නවදලු, නවඵල, නව විහගුන්ගේ උපත නොකඩවා සිදුවේ. Run, run, run. කිව්ව ශූරීන්. නිල්බර නිල් රුකට නැගිලා උන්නුලියේ නිල්බර නිල් වරල ගවසා සතු පැනපත් සාපුලියේ සිල්වරට යමුෙන් බෞරාස වල්ලියේ සිල්වරගෙන දුකට නැගිලා හුන්නුලියේ සිල්වරගෙන පරල ගමකා බැන්දලියේ in me. විදලියේ රාත්‍රි ගණන් මුතුමාලා ඇන්දලියේ රාතසන්නට වරත්නවල්ලියේ රාත්‍රි ගණන් මුතුමාලා ඇන්දලියේ රාතසන්නට වරත්නවල්ලියේ සීත සුරම් සල් ඔබියා ශ්‍රී ලංකාවේ ජන ආගම බුද්ධාගම පුරාණයේ සිට සිංහලයින්ගේ සෑම කාර්යයක්ම ඇරඹීමට පෙර තෙරුවන් සිහි කිරීමයි සිරිත ජනශ්‍රුතිය ෆෝක්ලෝ ජන වචනය මුලින්ම ඉංග්‍රීසියෙන් හැඳින්වූයේ විලියම් තෝමස් 1866 දී සමාජයක සමාජිකයින් හැටියට මිනිසා විසින් ඇති කර ගන්නා ලද ඇදහිලි හා විශ්වාස පුරුදු හා දැනීම කලා ශිල්ප දැන නුවණ නීතිය චාරිත්‍ර හා වෙනත් කුසලතා ඇතුළත් වූ සංකීර්ණ ඒකකය ධනශෘතිය වනවා කවියා මිනිස් සමාජය නැමැති පෘතුල අධිරාජ්‍යයම එකට බැඳ තබා ගනී. ජනු පැරණි කියමනක්. ප්‍රීති ප්‍රමෝදයටපත් ආත්මය නිදහස් ආත්මයක් වනවා. එයද පැරණි කියමනක්. ජන ගීත කලාව ගැන සිතන කල මහා කවි රබීන්ද්‍රනාත් tagore තුමා මෙහෙම කියනවා. සරල බසින් පවසන විට කලාව යනු පාලමකි. පහත්මම හා ශ්‍රේෂ්ඨම යන දෙදෙනාම හමුවන භූමියකි. දැන් වංග ජනගී ඇසුර ලැබූ ගී නිර්මාණයක්. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගුඩ. පටිගත කළේ මලින්ත දේශප්‍රිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය තුෂාරා ගීත දේවී වැත්කේ. thank you වේලා පෙරවරු 9 විනාඩි 27යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශී සේවය. සහෘද අඩපැය ජීවිතය හා කලාව පිළිබඳ සහෘද කතාබහ ආයුබෝවන් සහෘද හිතවතුනි. අද සහෘද අඩපෑ වැඩසටහනට අප සමග කතා බහට එකතු වෙන්නේ දශක 3කට වැඩි කාලයක් සිනමා විචාරකයෙකු ලෙසත් ඒ වගේම නිර්මාණශීලී ලේඛකයෙකු ලෙසත් කටයුතු කරන ප්‍රවීණ ලේඛකයෙකු ප්‍රවීණ සිනමා විචාරකයෙකු වන ගුණසිරි සිල්වා. ගුණසිරි සිල්වා විසින් රචිත ඉතා විශේෂ කෘති තුනක් ඉදිරි දිනවලදී දොරට වැඩුමට නියමිතයි. තාරකාමේගෙන් ඔබට නම් වූ කෘතියත් ඒ වගේම තරු විනිවිද දුටු අදියුරු කෘතියත් ඒ වගේම ලාංකේය සිනමාවේ වේදිකාවේ සමාජ දේශපාලන කතිකාව මේ කෘති තුන පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට අද අපි බලාපොරොත්තු වෙනවා මුලින්ම ගුණසිරි සිල්වා මහත්මයාගෙන් මම දැනගන්නට කැමතියි තාරකා මේගේන් ඔබට නම් වූ කෘතියට පාදක වන පසුබිම් වන කාරණා මොනවද කියලා. ඔව් තාරකා මේකෙන් ඔබට කෘතිය තුල ඇතුළු යෑමෙන් අන්තර්ගත වෙන්නේ අපේ ප්‍රෝගාමි නිලිය රුක්මණී දේවියගේ සිට රුක්මණී ජෝමාල්නී ගාමිනී ටෝනි ඔයාදී අපේ ලංකාවේ ඉන්න ප්‍රවීණම ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පීන් නිසා ශිල්පිනියන්ගේ රංග භාවිතාව ගැන කරන විමර්ශනයක් ඒක. එතකොට මේක මම එහෙම දෙයකට පෙළඹුණේ දැන් අපිට අපිට රංගපාසලක්වත් අපිට මේ සිනමා සංරක්ෂණ කර මොනවක්වත් නැහැනේ. ඒතකොට අපිට මම දැක්කේ මේගොල්ලන්ගේ මේ අපේ මේ මම ඔය සඳහන් කරපු ජේෂ්ඨ මල්ලිලියන්ගේ රංගකාරිය කිසියම් ආකාරයක විශ්මයජනක කාර්යයක් ඇටියෙ. මොකද ඔවුන් සත්‍යතාපියස්සින් කරපු දේවල් හැරෙන්න ඔවුන් න්‍යායාත්මක හදාගෙන කළා නෑ. නමුත් මම දකිනවා මොවුන්ගේ රඟපෑම විශේෂම ගාමිණීගේ මාළිනීගේ ඔය මං කරපු සියලු දෙනා ටෝනිගේ මේ සමහරක් රඟපෑම මොවුන්ගේ ගත්තාම ජාත්‍යන්තරතලයේ තියන්න පුළුවන් මට්ටමේ රඟපෑම. ඉතින් මේ මේ පිළිබඳව පොතපත ලියවිලා නැහැ කියලා මට විශේෂ මගේ මට හම්බ වෙලා නැහැ ලංකාවේ තුලේ. ඉතින් ඒකකොට මේ බොහෝ වෙලාවට සිනමා පුවත්පත්වල උපසිපත්වල යන්නේ නවලිය පිළිබඳ සම්මුඛ සාකච්ඡා යන්නේ. ඒකට තමයි බොහෝ වෙලාවට ඔහුගේ පෞද්ගලික දේවල් ගැන කතා කරන්නේ. ඒක මට හිතුණා මෙවැනි දෙයක් කිරීම ඇතුලේ අපිට අපිට මේ රංගනය හදාරන්න ආසාව සිටින අලුත් විද්‍යාවීන්ටත් විශ්වවිද්‍යාලවල ජනසන්නිධාන හදාරන්නට මේක වැදගත් වෙයි කියලා හිතුවා. මොකද ඊළඟ පැත්තෙන් රාජිත දැන් අපිට අර කලින් කිව්වා වගේ සිනමා සංරක්ෂණකාරෝ සිනමා පුස්තකාල නැති නිසා මේ අඩු ගානේ අපේ මේ දේශ නලිලෝ පිළිබඳව අලුත් පළපුර ගන්නෙත් මේ සමහර කේ උන් නමින්වත් දන්නේ. ඒකෝ මේක මොහොන් කරපු කාර්යය අපේ ඉතිහාසය හදාරන්න මොනවායි පුස්තක නැහැ. ඒ නිසා මේක ඇතුලේ මේ කෘතිය ඇතුලේ මම ඔවුන්ගේ ඔවුන් කොයි ආකාරයෙන්ද රංගනට පිවිසී ඔවුන්ගේ සමාජ දේශපාලන පසුබිම ඊළඟට සහ ඔවුන්ගේ රංග ඔවුන්ගේ එක එක නළුලියන්ගේ රංගපෑම් වෙන චිත්‍රපට වෙන තෝරාගෙන ඒ පිළිබඳව සාකච්ඡා කරමින් ඒවැය රූප ඉදිරිපත් කරමින් සහ අවසාන වශයෙන් ඔවුන් රංගපාපු චිත්‍රපටවල නාමාවලියක් දෙකට කරමින් කිසියම් ආකාරයකට උත්සාහ දරුවා මේ මේක ලේඛනගත කරලා දන්තාවුල කරන්න. තොර දැන් විශ්වවිද්‍යාලයේ පිළිබඳව ඔය මොනවායි හදාරණේ මෙතන ජන සංගීත හදාරණ දැන් සරසනයේ නියමිතයි සිනමාව ඕකට හරි පහසු වෙනවා මේකට චිත්‍රපටිත් නෑනේ බලන්න දැන් මේ ඒකට මේ චිත්‍ර මේක කෘතිය ඇතුලේ බොහෝ දේවල් අධ්‍යයනය කරගන්න හැකි වෙනවා වර්තමානයේ වන විට රංගනය විධිමත් ලෙසට හැදෑරීම අවශ්‍යයි කියන දේ බොහෝ දෙනා පිළිගන්නවා ඒ වගේම අපේ රට තුලත් බොහෝ විශ්වවිද්‍යාල පාඨමාලා විශ්වවිද්‍යාලයෙන් බාහිරවත් රංගනය පිළිබඳව හැදෑරීම් කරන්නට අවස්ථාවන් තිබෙනවා. නමුත් ඔබ කලින් සඳහන් කළ විදිහට අපේ රටේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් බොහෝ දෙනෙකු එලෙස විධිමත් ලෙසට රංගන පාඨමාලාවන් රංගනය විධිමත් ලෙසට අධ්‍යයනය කරපු අය නෙවෙයි. එවැනි තත්ත්වයක් තුළ මේ අයගේ මේ කියන්නේ තාම විශිෂ්ට විදිහට ඔවුන්ගේ රංගන හැකියාවන් දියුණු කරගන්න ඔවුන්ට පුළුවන්කම ලැබුණේ කොයි විදිහටද? ඔබට ඒ කියන්නේ මේ අඩුව ඔවුන් පුරවගත්තේ කොහොමද? ඇත්තටම ඒ අඩුව පෙරවලි ඔවුන්ගේ ජීවිත අත්දැකීම් වලින්මයි මොකට බොහොම ලාක් දැන් අපි ස්වර්ණමල් වාච්‍ය වලින් විදියක් ගත්තාම මානි ෆොන්සේකා ගාමි ෆොන්සේකා දැන් ගාමි ෆොන්සේකා නම් මට හිතෙනවා කිසියම් ආකාරයක ඔහු ඒ කාලේ හැදෑරීම් කළා කියලා මට පොද විශේෂම මහරණන් රෝගෙන එහෙම වෙන මහදාගල තියෙනවා ඕ රංගනේ හැදෑරුවා වෙන පතපොතෙන් හරි නමුත් අපිට එහෙම පුහුණු ආයතන තිබුණේ නැහැ. රාජ්‍ය ආයතන පොතකුත් නැහැ. අදත් මම හිතන්නේ අදත් පුහුණු රාජ්‍ය ආයතන නැහැ. පෞද්ගලික මට්ටමින් කරනවා. එතකොට මේම විශ්වවිද්‍යාල නැහැ මේවට වෙන්නේ ඉච්ච. ඉන්දියාව වගේ පොඩි. නමුත් රංගකලා පීඨයන් වල මේ වන විට රංගනය පිළිබඳව අභ්‍යාස කරන්න හදාරන්න අවස්ථාවක් මේ වන විට ලැබිලා තියෙනවා. ඒක ජයග්‍රහණය. සතුටු කාරණා. එතකොට දැන් මෙන්න මේ කාලය තුලක ඕන් බොහෝ විට දැන් ඔය බොහෝ යනක් දැන් ඔය සාකච්ඡා කිරීමේදී අතම ඔය මාළබෙන්ඩ වගේ නළුවන්ගේ නිලියන්ගේ අපි සාකච්ඡා කරලා ඔවුන්ගේ ලිපි කියවුවාම ටික පොත්පත් කියවම ඔවුන් බොහෝ වෙලා කියන්නේ ජීවිතය තමයි තමයි ජීවිත කොටස තමයි රඟපෑම කියන්නේ. එතකොට දැන් ඔවුන්ට දැන් රඟපෑම ගැන ඔවුන් කීදිට විච්ච උන්ට දැනෙච්ච දේවල් ඔවුන් ඉදිරිපත් කළා. ඒක අධ්‍යක්ෂවරුන් මෙහෙව ගත්තා ඔවුන් මේ රඟපෑම සඳහා. මම ඊළඟ කෘතියේ සාකච්ඡා වෙනවා. මේ මොකද ඇත්තටම දැන් මේ නළු යන්නේ රංගපෑම ගන්නත් අධ්‍යක්ෂවරුන්ගේ සූක්ෂතාවය සූක්ෂම උපක්‍රම බලපෑම. සහ ඔවුන්ගේ කුසලතාව. ඉතින් අර කුසලතාවයෙන් යහට ගිය දෙයක් ගන්න පුළුවන් ඉන්නේ යාත් හැබැයි එහෙම අඩුවක් පෙරුනේ නැහැ මම මේ සාකච්ඡා කරන චිත්‍රපටි වල ඔවුන්ගේ එහෙම අඩුවක් තිබුණේ නැහැ රංගනේ හැදෑරුවේ නැහැ කියලා. ඔබ අපේ රටේ ඉන්න විශේෂ සිනමා විචාරකෙක් නිසා මම ඔබෙන් මේ ප්‍රශ්නය අහන්නේ. සිනමාව තුළ ඔබ වඩාත් ප්‍රිය කරන ඔබ වඩාත් අගය කරන රංගන ශිල්පීන් කවුද ඔබේ වඩා සිත්ගත් අය? ඇත්තටම අපේ ගාමිණී පොන්සේකා අගය කරන්න පුළුවන් ජෝවා රවික්‍රම, පෝණි රමසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, මාලි පොන්සේකා, අනුජා වීරසිංහ මෙයාදී කෙනෙක් කියලා සුවිශේෂ නැහැ මේ සියල්ලම එක මට්ටමකට විවිධ ඔවුන්ගේ විවිධ මානයන් වලින් මේ රංගපෑම කරලා තියෙනවා. ඒකෝල ඒ නිසා මට ආවලා මගේ බෙස්ට් ඇක්ටර් ඇක්ට්‍රස් කියලා කියන්න බෑ. ඔවුන් එක්තරා තලයක තිබ්බාම ඔවුන් විවිධ ආකාරයෙන් රංගනයෙන් මතු කරලා තියෙනවා. වර්තමානයේ වෙන විට ගත්තම බොහෝ පිරිස් බොහෝ අය ඉන්නවා රංගනයට දායක වෙන සිනමාවේ වෙන්න පුළුවන්, ටෙලි නාට්‍යවල වෙන්න පුළුවන්, ඒ වගේම වේදිකාවේ මේ අයගේ රංගනයන් සහ ඔබ දැන් ඔය සඳහන් කළ විශේෂ රංගන ශිල්පීන් අතර ඔබ දකින වෙනස මොකද්ද? ඔව් වෙනස කියන්නේ මෙහෙමයි. රාජිත දැන් අර මම කලින් සඳහන් කරපු නවලිලියන්ට රංගපාන ලැබුණු චිත්‍රපටවල අන්තර්ගතයන් ඒ ඒ කාලයට සමගාමීනි අද වෙනකොට සම්පූර්ණ සමාජය වෙනස් වෙලා මේ සිතුම් පැතුම් වෙනස් වෙලා සංස්කෘති බැඳීම් වෙනස් වෙලා ඒ නිසා මේක කිසියම් උද්‍යතුකු ස්වභාවයක් තියෙනවානේ මෙන්න මේක ඒ නිසා මේ අලුත් රංගන ශිල්පීන් මේක අභියෝගයක් ඒ මේ කොහොමද මේ දේවල් ග්‍රහණය කරගන්නේ අලුත් පරපුරේ සිතුම් පැතුම් කොහොමද මේ අපිට අලුතෙන් වෙන මූලවල අහන ප්‍රශ්න මේවා පිළිබඳව අලුත් මේ විශේෂයෙන්ම මම දකින්න ඔය මහේන්ද්‍ර පෙරේරා වැනි රංගන ශිල්පී ශාම් ප්‍රනන්දු වගේ රංගන ශිල්පී සමන්ලි ෆොන්සේකා වගේ කෙනෙක් දසුන් පතිරණ වගේ මේ රංගන ශිල්පී එතනින් ගියාම සුලෝචන වීරසිංහ වැනි නිලියක් මෙන්න මේ වෙලෙනි මේ අලුත් පරපුරේ අය ඔවුන්ට අභියෝගාත්මක අනුබලන් ලැබිලා තියෙනවා ඒ විශේෂයෙන්ම අපි කියමු දැන් ලිංගිකත්වය ගැන අපි වහගෙන කතා කරපු කාලයක් තිබ්බා. නමුත් දැන් අපි ලිංගත්ව විරුද්ධ කතා කරනවා. දැන් එවැනි චිත්‍රපට ඕ නිර්මිතව විදියට උන් ඉදිරිපත් වෙනවා ඒකෙන් අදහස් කරන්නේ ලිංගිකත්වය කියන එක නෙවෙයි මේ ප්‍රශ්න සාකච්ඡා වෙන චිත්‍රපටයකට උන් ඒ උන් අතිශයම මම කිව්වේ කලින් ආයට වැඩිය අභියෝගාත්මක රංගනය. ඒකට <clears throat> අර ඔබ කියු පරිදි යම් යම් ආකාරي උන් හැදෑරුම් කර බව පේනවා. විශේෂයෙන්ම මහේන්ද්‍ර පෙරේරා වැනි රංගන ශිල්පියෙක් ඔව් පාඨමාලාපාවක් දැන් එනවා. ඒකට ඔවුන්ගේ සෙවණේ ආපු පිරිසකුත් ඉන්නවා. ඒ නිසා අද වෙනකොට මේ තියෙන අන්තර්ගතයන්ට අනුකූලව ඔවුන්ගේ රංගනේ හැඩය සහ වර්ණ වෙනස් වෙලා තියෙනවා. ඔබේ ඊළඟ කෘතිය තමයි තරු විනිවිද දුටු අදියුරු. මේ කෘතිය ඔබ කොයි විදිහටද සකස් කරේ මොන කාරණාද මේ කෘතියට අන්තර්ගත වෙන්නේ? ඔව් රජිනේ අර මම කරපු කාර්ය දැන් ඔය තරු මට අර කණික ඔබට කියන එක ලිව්වට පස්සේ කාලයක් යනකොට මම මේක නැවත කියවෙන මට හිතුණා ඇත්තටම මේ රංගපෑම ගන්දර මම කලින් සඳහන් කළා මේ අධ්‍යක්ෂකව බලපාවා කිසියම් පොකොදුරු කිසියම් ගන්නේ ඊට පස්සේ මට මේක විමර්ශනය කරන්න කොහොමද මේ රංගපෑම ගත්තේ ඒක රෙස්ටරන්ගෙම පටන් ගත්තා ඒ ආයි මහචා අපේ ආචාර්ය දේශජීන් පීරිසිත් පත් ආචාර්ය තිස්සා වේසේකර ආචාර්ය ධම්මසේන පතිරාජ ප්‍රසන්න විතානගේ අශෝක හඳගම ඉනෝක සත්‍යංගනී ජයන්ත චන්සිරි මේ ආදී අලුත් සහ අලුත් પરම්පරාවයි සහ එදා ඉඳලා પરම්පරා කීපයක නිදර්ශනාත්මකව අරගෙන මම මේ රාජ්‍යතුන්ගේ සාකච්ඡා කරනවා කොහොමද ඔබ මේ ගනුදෙනු කරන්නේ හලියුත් එක්ක. ඒක හරීම සිද්ධ ගන්න අසුලුයි. ලෙස්ටර් කරන්නේ වෙන විදිහට. දැන් ඔහු ගැන රෝණි දාසිංහ කියනවා ඔහු මල නොතලා රොංගක්ට කියලා. බොහොම සිවුම් මලංගනේ ගන්න. ඒතකොට ධර්මශ්‍රී බණ්ඩාරනායක වැනි සිනමා කවියෙක් කියනවා මම සාහසික වුණා වෙන බයම් ගන්න. ඔහු නළුවෙක් නේ. ඊළඟට ප්‍රසන්න ඉතාලියෙත් කියනවා මම සමානට සාහසික විදියට ගත්තාම නම්. ඒක විදාන දුන්නා නෙමෙයි. යම් යම් භාවයන් ගන්න උන්ගෙන් සාහසික විදියට මානසික බලපෑම දේවල් කරා කියලා. ඉතින් ඒ වගේ මේක හරි සිද්ධ ගන්නවා. ඊළඟට ඔවුන් කරපු උපක්‍රම පොඩි පොඩි කාරණා වතු කරගන්න ඔවුන් කරපු උපක්‍රම මේකේ සාකච්ඡා කරනවා. ඉතින් ඒ නිසා මට හිතෙනවා මේ තරු විනිවිදට අදිවගෙන කෘතියක් තාරකාමීගෙන් ඔබට කියන කෘතියක් කියලා පොඩි සාම්‍යයක් තියෙන දෙපැත්තකින් ගැස්ටාම කරන්න පෑම ගැන. අධ්‍යක්ෂකවරු කතා කරනවා අනිත් පැත්තෙන් මම කතා කරනවා. ඒ නිසා මේ දෙකම අර අධ්‍යයන කරලා තියෙනවා කියලා. අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව විශේෂයෙන් නළු නිලියන් මෙහෙවීමේදී මේ අධ්‍යක්ෂකවරුන් සමග කතා බහ කරනකොට ඔබ කොයි විදිහටද එය නිර්වචනය කරගන්නේ? ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව පොදුවේ ගත්තම ඔබට කොයි විදිහටද මේ අය සමග කළ කතා බහෙන් පස්සේ ඔබට කිසියම් ඒ කාරණාව හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ කොයි විදිහටද? ඔව් මේ කාරණා මම කියන්නේ අධ්‍යක්ෂවරු කිව්වගේ එක එක ආකාරයෙන් උන් රංගපෑම් කරලා ඉතින් ඒක තමයි මේ අධ්‍යක්ෂවරුන්ගේ විදික්‍රම වෙනස්. දැන් උදාහරණයක් වශයෙන් ඔබත් දන්න පරිදි අපි දන්නවා දැන් ලෝකයේ න්‍යායාත්මක හැදෑරීම් කරන අපි ඒ බරත මුලින් ඉඳලා ඇරිස්ටෝටල් ඉතින්ගෑම ස්ටැනිස්ලාව්ස්කි මේ බ්‍රෙස්ට් මේ වගේ විවිධ න්‍යායාචාර්යින් ඉන්නෝනේ. එතකොට දැන් අපි දැන් මේ සාකච්ඡාවේ මට පැහැදිලි පැහැදිලිච්ච දෙයක් තමයි ධර්මසේන පතිරාජ ඔහු කියනවා මම මගේ සිනමාව ඇතුලේ භාවතිශ්‍ය රංගන ලීඩක් නෑ. ඔහු කියන්නේ කෙලිම සදාත්ම විගටනයකින් උපාවිච්චි කරලා නැත්නම් අපි කියන පාරෝපණය නැත්නම් එලිනේෂන් ඉෆෙක්ට් මේ බ්‍රෙස්ටි තියරි එක. එතකොට කැන්සන්සිරි කියනවා බ්‍රෙස්ටි තියරියේම දිගුවක් තමයි කියලා මේ ස්ටැනිස්ලාවස් කියලා කියනවා. ඒක ටිකක් විවාදාත්මකයි. එතකොට ඔහු කියනවා මම සම්පූර්ණ ස්ටැනිස්ලාවස් කියලා අනුගමනය කරන්නේ. එතකොට ඊළඟට නොක සත්‍යං නේ කියලා මා ශනිස්තවසිත මේ ඉංග්‍රීසියෙන් මේ පාවිච්චි කරන්නේ. එතකොට දැන් මේව ගත්තාම තේරෙනවා මේ විවිධාකාර මේ න්‍යායන්නික යනවා මේ අධ්‍යක්ෂකෝ ඉන්නවා. ඒතකොට මේකත් හරිම සිත් ගන්නසුළු මොකද ඇත්තටම රංගවේදයේ කියන මේ විද්‍යාව පිළිමද තාමත් විවිධ මතිමතාන්තර තියෙනවානේ. අනුලිදුවකේ විදිහට සමහර කය කියන තැනදී ජීවත් වෙනවා කියලා සමහර කය අනුකරණය කරනවා මේ වගේ හරි විවිධයි. ඒ නිසා මේක ඇතුලේ තව දේවල් හරිම මගේ සිත් ගන්න ආකාරයට මේ මගේ සටහන් ලැබුවා මම ඒකත් මම හිතන්නේ මේ රංගන ශිල්පීන් වගේ අධ්‍යක්ෂවරුන්ටත් අලුතෙන් අය මේකේ යමක් ගන්න පුළුවන් මේ කියලා. අපේ රටේ ඇතැම් විට අපිට අහන්න ලැබෙනවා කිසියම් විදිහේ විවේචනාත්මක අදහසක් ඒ තමයි ඇතැම් අධ්‍යක්ෂකවරු රංගනය පිළිබඳව දක්වන උනන්දුව ප්‍රමාණවත් නැහැ. ඔවුන් ශූර විදිහට නළුවන් මෙහෙවන්නට දක්වන සමත්කම ප්‍රමාණවත් නැහැ කියලා සමහර අධ්‍යක්ෂකවරු ඉතා ශූර විදිහට ඒ කාර්යය කරන්න සමත් වෙනකොට සමහර අය එහෙම නැහැ කියලා. ඔබ ඒ සම්බන්ධයෙන් ඔබට තියෙන සිනමා විශාරකයෙක් විදිහට මොන විදිහේ නිරීක්ෂණයක්ද? ඔව් ඇත්තටම ඔබ කියන කාරණා මම එකඟයි. නමුත් මම හිතන්නේ මේ හිතන්නේ හිතෙන්නේ මට රාජිත මම මේ අධ්‍යයනය මට තේරියක් තමයි මේ සමහරක් ඔය රංගන ශිල්පීන් සහ ශිල්පීන් පවා තමන්ගේ වෘත්තීය පිළිබඳව වටිනාකම තේරෙන්නේ තමන් කරන වෘත්තිය මොකක්ද ඒ වෘත්තිය ඇතුළේ කොහොමද යන්නේ අදී යන්නේ ඒ වගේ අපේ සිනමාවට සහ නාට්‍ය ශිල්පයට තියෙන සමහරකදී අපි බොහෝ විට මේ චෝදනා කරනවා කියන්නේ මට හිතෙනවා ඔවුන් මේ තමන් කරන කාර්ය පිළිබඳ වගකීමෙන් මේක මේක ආර්ට් එකක්. මේක මේක කොහොමද ගන්නෙ මේ සඳහා කොච්චර ලෝකී පොත්පත් කියලා දෙන රංගනය අධ්‍යය කියන එක. ඉතින් මෙන්න මේ හැදෑරීම් කරනකොට ගොඩක් පේනවා. මේ හැදෑරීම් නොකරන්නේ බොහෝ දෙනෙක් මේක සරලව ගන්නවා. චිත්‍රපටයක් අධ්‍යයනය කිරීම හෝ රංගපෑම හෝ සනාට්‍යයක් දිවීම හෝ අධ්‍යයන බොහොම සරල කරන පිළිසුත් ඉන්නවා. ඒට අමතරව අපේ මහා නාට්‍ය සම්ප්‍රදායක් අපිට තියෙනවා. එම සම්ප්‍රදායෝ තියෙනවා මේ ඔන්න ඔබ කියන ප්‍රශ්නේ මට දෙන්න උත්තරේ ඒකයි ඕම් තමන්ගේ කාර්ය පිළිබඳ වකීම කොළුවට ගන්න නැති කමේ අඩුවක් කියලා මම විශ්වාස කරන්නේ. ගුණසිරි සිල්වා විසින් රචනා කර එලි දක්වන්නට නියමිත මීළඟ කෘතියක් තමයි ලාංකීය සිනමාවේ වේදිකාවේ සමාජ දේශපාලන කතිකාව නම් වූ විචාර ග්‍රන්ථය. මේ විචාර ග්‍රන්ථයට ඇතුළත් වෙන පාදක වෙන අන්තර්ගත වෙන කාරණා මොනවද? ඔව් මේක රජිත 70 දශකයේ 80 90 දශක විශේෂයෙන්ම සාහසයක් තියෙනවා. කලින් කල මම දැක්ක අපේ නාට්‍ය වේදිකාවේ විවිධ රැලි ඒ කියන්නේ කොයි ආකාරයෙන්ද මේ වේදිකාව සකස් වුනේ දැන් මහාචාර්ය සරච්චන්ද්‍රලා සූරපාල සිල්වලා මේ මේ දාන ගුණෝදලා වෙයි කියන මහා පුරෝගාමීන් ලැබ නාට්‍ය කලාව සහ ඉතින් යහට කොහොමද නාට්‍ය කලාව ගියේ කියන එක. ඒතර විශේෂයෙන් මම දකිනවා 70 දශකයේ තිබුණ ප්‍රචාරාත්මක නාට්‍ය කලාවක්. ප්‍රචාරාත්මක රැල්ලක්. ඒ රැල්ලට මම හිතන්නේ පාදක වුණේ දුන්නු දුන්නු ගමේ මම මේ සිවර්පා සිල්වා වගේ ඔහුගේ නාට්‍යයේ අඩුවක් නෙවෙයි ඒක පැරදි කොණින් අල්ලා ගැනීම. සා ඊට පස්සේ සුබසහ යස මේ සයිමන් නවත් එක මේක පැරදි කොණින් අල්ලාගත්ත පිරිසක් මේ උඩින් අල්ලාගත්ත පිරිසක් ඉතින් ඉහළ නාට්‍ය කලාව ගැන උත්සාහ කරුවා. අන්න එවැනි කෘතීන් ගැන විචනාත්මකව කතා කරනවා. ඊළඟට දැන් ඔබ වැනි රාජ්‍ය දිසානායක ඔබ වැනි පිරිසක් ආයි කොහොමද වේදිකාවට ආවේ? ඉතින් යහට කොහොමද මේ වේදිකාව වෙනස සිද්ධ වෙන්නේ? මෙන්න මේවා පිළිබඳ ඒ නාට්‍ය ਵਿਚාර මේ කුසිර ඇතුළත් වෙනවා. ඒතකොට ඒක එක යුගවල තෝරාගත්ත නාට්‍ය. ඉතින් යනසෝල පරසිල්ලාගේ නාට්‍ය, පරක්කමනියලගේ නාට්‍ය, ඔබගේ නාට්‍ය, ඉතින් ගියාම ජයන් චන්ද්‍රී නාට්‍ය, ධර්මසිරි බණ්ඩාරනායක මෙවැනි අපේ පුරෝගාමී නාට්‍ය සහ අලුත් පරපුරේ නාට්‍යකරුවන්ගේ නාට්‍ය ගැන ਵਿਚාරාත්මකව මම කතා කරනවා. ඒකත් මම කියන්නේ අලුත් පරපුරට හැදෑරීම් කරන්න අවශ්‍ය නම් සහ නාට්‍ය රංගකලාව ගැන කරන විද්‍යාවකින්ට අවශ්‍ය නම් මේක දැන් පුළුවන්. ඊළඟට ඒක ඇතුළේම මේ අනිත් පැත්තේ මම ගත්තා සිනමාව ගත්තා. සිනමාවේ ධම්මසේන පතිරාජ ප්‍රසන්න ඊටානගේ අශෝක හඳගම ජයන් චන්ද්‍රගේ මේ අතු සිනමාකරුවන්ගේ සහ තව නිර්මාණකරුවන් කිහිප දෙනෙක්ගේ සිනමා විචාර මෙන්න ඇතුළත් වෙනවා. ඒක මේක ඇතුළේ මම කතා කරන්නේ ඇත්තටම මම තෝරගන්නවා මේ නාට්‍ය සහ විචාර මේ සිනමා කෘති. ඒකවල මේ ඇතුළේ මම කියන්නේ දේශපාලනයක් තියෙනවා. දේශපාලන පක්ෂ දේශපාලන නෙවෙයි. මේක ඇතුළේ මේ සමාජය සහ ඒක දේශපාලනිකව දකින්න වුන් දක්වපු උත්සාහයන්. ඒ උදාහරණයක් අපි කියමු ප්‍රසන්න විතානගේ අශෝක හඳගම්ම විමු පියස්නර වගේ සිනමාකරු ගත්තාම ඔවුන්ගේ කෘතිවල කිසියම් ආකාරයක දේශපාලන දෙයක් තිබුණා ප්‍රතිරාජකදී. ඉතින් එන්නේ මේ දේශපාලන විභාග කිරීම තමයි මේ කෘත්‍යක සිද්ධ වෙන්නේ. කොයි ආකාරයක සිද්ධ වුණේ. ඒ නිසා තමයි මම මේක නම් කරන්නේ සමාජ දේශපාලන කතිකාවක් කියලා. ඔබ විචාරකෙක් විදිහට විශේෂයෙන්ම සිනමා විචාරකෙක් විදිහට දශක 3කට වැඩි කාලයක් ඔබ සිනමා විචාරයේ යෙදෙන කෙනෙක්. වර්තමානයේ විශේෂයෙන්ම සිනමා විචාර කලාව ඇතුළු විචාර කලාව පිළිබඳව ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව මොන විදිහේ අදහසක්ද ඔබට කියන්න පුළුවන් වෙන්නේ? ඔව් අලුතෙන් තරුණයෝ ඇවිල්ලා තියෙන ਵਿਚාරයේද ඒ තාම සුබදායකයි. නමුත් මට ගැටලුවක් තියෙන්නේ රජිත ඒ ඒ ඔවුන් ඔවුන්ගේ විචාර සංවේදනය වෙන අවුලක් තියෙනවා. මොකද ඒ ඔවුන් පාවිච්චි කරන භාෂා උපක්‍රම විධික්‍රම තුළ මේක දුරවබෝධ ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් මම කියන්නේ දැන් ජයවිලා බිල්ලේගොල්ල තම සරලව ਵਿਚාරලි මොනසී. අපි කියනත් ඔහුගේ. ඒතර ඔහු ඔහුගේ ਵਿਚාර බලන ඉස්සර සිට බලන්නේ පිරිසක් හිටියා. එහෙම ටිකක් හැදුනා. ඊට පස්සේ අපි ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මහාචාර්ය සුචපියම්ලත් තව ලියුවානේ. දැන් ඔහු මහා පඬිතෙක්. හරි මම පඬිවරයෙක් නමුත් ඔහුගේ විචාර අපිට කියවන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් අලුත් පිරිස කිසියම් ආකාරයක උන් මනෝ කියන මනෝවිද්‍යාවට සම්බන්ධ කරගෙන යම් යම් ප්‍රතිභා කරමින් විඩාකාර දාර්ශනික ප්‍රයන් මතක කරනවා ඒක හොඳයි. මොකද එහෙම sannivedana නැති පිසක් sannivedana නැති ගැටලුවක් තියෙනවා. ඊළඟට සමහර ප්‍රවීණ ਵਿਚාරකයෝ එක්තරා විදිහේ මම දකිනවා සමහර චිත්‍රපට ඔවුන් ඔසවා තබනවා. ඒ කියන්නේ සමහරක් අසාර්ථක අධ්‍යක්ෂ චිත්‍රපට ඔව් මොසල තමයි හොඳ හිතපරි. ඒක මම හිතන්නේ අතිශයම දුෂ මේ මේ මේ හානියක්. මොකද හේතුව දැන් සමහරක උන්ගේ ਵਿਚාරවල පිළිබඳව යම් ආකාරයක දැනගන්න සිදු කරන්න කියන හිතන ආවල කිමි ਵਿਚාරය මේ කියතම හොඳයි කියලා. මෙන්න මේ ගැටලුව තමයි ਵਿਚාරය මම දකින්නේ. නමුත් එදා තමයි පෝෂණය වෙච්ච වර්ධනය වෙච්ච විචාර කතාව දකින්නේ නැහැ සිනමාවෙත් නැහැ නාට්‍ය කලාවෙත් නැහැ. පෙර දශකවල ਵਿਚාරය රසිකයාට සහ නිර්මාණකරුවාට ඇති කළ බලපෑම මැදිහත් වීම වර්තමානයේ සිද්ධ වෙනවා ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියලා ඔබ හිතනවද? නෑ සිද්ධ වෙන්නේ ඒක තමයි ප්‍රශ්න මං කයියේ ඒක තමයි මොකද එදා අපිට මගේ ජයග්‍රහණය පස්සේ සාහිත්‍ය විචාර පිරිසට කියන්නේ පියල් සෝමරත්න මේ විජී ශිරවර්ධන ලෙස්ලි බොතේයු, සිල්වි පෙරේරා මෙවැනි ਵਿਚාරකයන්ගේ ਵਿਚාර එක පැත්තකින් තිබුණා ඒ දී භාෂාවේ උගේ ਵਿਚාරම සිංහල කරා ඉංග්‍රීසියෙන් ලිව්වා. ඒ ਵਿਚාරවල තිබුණා සිනමාව ගැන පිළිබඳ විශාල කියවීමක්. අපිට ගොඩ දෙලා අපි කියනත් ඔවුන්ගේ. ඒතර මෙන්න මේ දේ නෑ ඊළඟ වැඩි තමයි අලුත් පළපුර විවිධාකාර විවිධ ਵਿਚාර වල එළමෙන පළපුර ඕනෝන් විවිධාකාර මතත් එක්ක ගැටෙන ගතියක් තියෙනවා. මෙන්න මේ ගැටෙන ගැටුම් නිසා ඇත්තටම මේ බාහිර වෙන පාඩකයල තීරුම් ගන්න බෑ මොකද්ද මේ දැන් වග විවාහ කරගන්න බෑ. මොකද බොහෝ වෙලාවට කියන උන්ගේ න්‍යායත් එක්ක උන් කුලල් කාගෙන ඉන්නවා. මෙන්න මේක අභාග්‍යයක් කියලා මම හිතනවා. වර්තමානයේ සිනමාව සම්බන්ධයෙන් අදහසක් ඔබෙන් විමසුවේ නැත්නම් ඒක අඩුවක්. වර්තමානයේ සිනමාව සම්බන්ධයෙන් ඔබට තියෙන මොන විදිහ අදහසද විශේෂයෙන්ම අලුත් සිනමාවක් නිතර ප්‍රාර්ථනා කරන කෙනෙක් ඔබ ඔබේ සිනමා ਵਿਚාර තුළ ඒ නිතර අපිට දකින්න ලැබෙනවා වර්තමානයේ ඔබට මොකද හිතෙන්නේ සිනමාව ගැන? ඇත්තටම සුබවලි සිනමාවක් අපේ තරුණයන් අතින් සිද්ධ වෙනවා ඉස්සරහට. මොකද දැන් දැනටමත් ජාත්‍යන්තර මට්ටමේ තියන්න පුළුවන් සිනමාවක තුන්වතින් බිහි වෙනවා. මේ ඒ නිසා ඇත්තටම ඒක බොහොම සුබදායි දෙයක් තමයි සලකනවා අපි හැමදාම ඉඳලා සිටියෙත් එහෙම සිනමා හැබැයි ඒවා ජනප්‍රිය සිනමාව නෙවෙයි ඒවා පවතින එක කොහොමද කියන ගැටලුව එහෙම තියෙනවා නමුත් ඒවා අනිවාර්යයෙන්ම මිනිසුන්ගේ භාවයන් කතා කරන සමාජ ප්‍රශ්න කතා කරන ඉතාම නිර්මාණශීලී සහ ප්‍රගතිශීලී ප්‍රගතිගාමී පෙරටුගාමී සිනමාවක් අපිට දකින්න ලැබෙනවා ඉස්සරහට සිනමා කර්මාන්තයක් විදිහට අද දවස ගැන ඔබට මොකද කියන්නේ? ඒක නම් ඉතින් කාල 30ක් කටාගෙන තියෙන සිනමා කර්මාන්තය ලංකාවේ නෑ දැන්. සිනමා කර්මාන්තයක් නෑ සිනමා ශාලාත් ඇලම් ප්‍රේක්ෂක වෙන්නේ නැහැ. ඒක විශාල දවසක් ගන්න සාකච්ඡා වුණ දෙයක් සිනමා කර්මාන්තයෙන් කඩාවැටලා. ඒතකොට මේ සිනමා කර්මාන්තය කඩාවිච්ච රටක මේ ආකාරයෙන් මේ තරුණයන් දරුවෝ ප්‍රයත්නන් අපි අගය කරනවා. මොකද ජාත්‍යන්තර වලින් අගය වෙලා තියෙනවා. මෙන්න මේ තරුණයන්ගේ සිනමා කුදුරට ඇදෙන තරුණ පිරිසකුත් තියෙනවා. ඉතින් අපි පහුගිය කාලේ එහෙම දැක්කද යන ප්‍රේමේ නම් චිත්‍රපටියද මිනිස්සු බලන් ආවා චිත්‍රපටි. ඒ චිත්‍රපටි අසාසු වෙන්නේ ඒ තරුණයන්ට හෘදයාංගම විස කතා කළාම ඔවුන් ඒ ත්‍රිමාත්‍රිය බැලෙනවා. ඒ නිසා අපිට ඒක වෙනම සංස්කෘතියක් සඳහා අපි සාකච්ඡා කරන්න වෙනවා. අපි අලුත් සිනමා සංස්කෘතිය කොහොමද ඇති කරගන්නේ කියන එක. තරුණ සිනමාකරුවන්ගේ විශේෂ සිනමා කෘති බොහොමයක් නිර්මාණය වෙලා තිබුණාට ඒවා රසිකයන්ට නරඹන්නට චිත්‍රපට ප්‍රදර්ශනයේදී තාම අවස්ථාවන් ලැබිලා නැහැ. මේ తත්වය මේ ගැටලුව විසඳෙන්න ඔබ හිතන්නේ විසඳ ගන්න පුළුවන් ඔබේ යෝජනාවක් තියෙනවද? ඔව් මුන්නසන ගන්නවා තමයි ප්‍රශ්නේ මොකද දැන් ඔය අපි හැමදාම කතා කරන ජාති ජීවිත පරිදි සංස්ථාව දැන් ගැටමුත් ගැටමුකුත් ඇතිලා තියෙනවා මේ පෞද්ගලික අංශයට බෙදලා හැරීම පිළිබඳ. මේක වහාම විසඳගෙන මේ මේ පෙන්න ගන්න පිළිබඳ තරුණයන්ගේ චිතපට වහාම පෙන්වන්න වැඩ පිළිවෙලක් දාන ක්‍රියාත්මක වෙන්න ඕනෙමයි ජාති ජීවිත පරිදි සංස්ථාවකින් තමයි කරන ගමන් නැහැ. ඕන මෙතන මැදිහත් වෙන්න ඕනෙමයි. අපේ රටේ දැන් සිනමා ප්‍රදර්ශනයේදී විවිධ ගැටලු තියෙනවා නිෂ්පාදනයේදී විවිධ ගැටලු තියෙනවා අතරම සිනමා කර්මාන්තයක් විදිහට විශාල අර්බුද පිළිබඳව අපිට අහන්න ලැබෙනවා ඒ වුණාට අපේ රටේ වර්ෂයකට සිනමා උළෙලවල ඉතාමත් විශාල විදිහට බොහොම උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වන සිනමා උළෙලවල් අපිට දකින්න ලැබෙනවා මේ ගැන ඔබට මොකද හිතෙන්නේ මේක සුබදායි. මේ මේ සමාජකින් ඒවා හරියට ඇගේ නැති අවස්ථාන් තියෙනවා. නමුත් ඊටාම සතුටු කාරණාවක් තමයි මොකද සිනමා උත්සව නැති කාලයක් තියෙනවා. දැන් ඊටාම තරංකාරී විදිහට රූපවාහිනී channel මගින් විලාකාරයෙන් මේ සිනමා සම්මාන පවත්වන ඒක ඇත්තටම අර සිනමා ඔබ කිව්වා වගේ සිනමා කර්මාන්තයක් නැති රටක, සිනමා සංස්කෘතියක් නැති රටක මේක ඇත්තටම සිනමා පවත්වා ගැනීම සහ ශිල්පීන් දිවිගන්න ඕන ඊට හොඳ වැඩ පිළිවෙලක් ඒක. තවත් විශේෂ කෘතියක් ඉදිරි දිනවල දොරට වැඩුමට නියමිතයි. ඒ තමයි ගුණසිරි සිල්වා නිර්මාණ විචාර විමර්ශන. මේ කෘතිය පිළිබඳවත් කෙටියෙන් යම් අදහසක් ඔබට කියන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. ඔව් ඒක රහිත මේ මගේ දැන් මේ විචාරසා නිර්මාණ කාර්ය වසර 35ක් ගෙවිලා තියෙනවා. ඒ වෙනුවෙන් කැලණි විශ්වවිද්‍යාල සහ තවත් විශ්වවිද්‍යාල කිහිපයක ඇතුළන් සහ පාලිදාරින් පිට එකතු වෙලා මේ කරන ශාස්ත්‍රීය ක්‍රියාවක් ඒක මගේ නිර්මාණ වගමන්නවා කතා කරු එකකට කතා කරු නාට්‍යකරු කෙරෙකට කරලා තියෙනවානේ. ඒ කෘති අරගෙන වග විභාග කරනවා මම කොයි ආකාරයෙන්ද මේවා ඒ විචාරාත්මක සමහර බොහොම නිර්දේශ දේවල් කියනවා. කළා සමහර මගේ කෘති ඇසුරෙන් ඔවුන් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ලෝක සාහිත්‍ය ගැන කතා කරමින් පොඩි ශාස්ත්‍රීය මට්ටමේ කරලා ඇගීමක් එක මේ මගේ ගැන කියවන්නේ නෙමෙයි ඒ ශාස්ත්‍රීය මට්ටමේ මේ ලිපි එකතුවක් කියලා තියෙන්නේ. ඒක සංස්කරණය කරේ චින්තාපවිත්‍රාණ කියලා සබර්ගම්මු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක් කරේ මේ සංස්කරණය කරේ. මේකට විවිධ විවිධ ජනමාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් මේ ලිපි එකට අන්තර්ගතයි. මේකත් මම හිතන්නේ මේ සිනමා විචාරය සහ නාට්‍ය විචාරය, සාහිත්‍ය විචාරය කියන කෙනෙකුට යම්මාකට අධ්‍යයනක්ෂණ වෙලක් කියලා විශ්වාස කරනවා. තාරකා මේගෙන් ඔබට තරු විනිවිද දුටු අදියුරු ලාංකීය සිනමාවේ වේදිකාවේ සමාජ දේශපාලන කතිකාව ගුණසිරි සිල්වා නිර්මාණ විචාර විමර්ශා මේ කෘති හතර දොරට වඩින උත්සවය සැප්තැම්බර් මාස 10 වෙනිදා සවස 4ට කොළඹ තරංගනේ සිනමා ශාලාවේදී සැප්තැම්බර් 10 වෙනිදා සවස 4ට තරංගනේ සිනමා ශාලාවේදී සිද්ධ වන කටයුත්ත පිළිබඳවත් කෙටියෙන් සඳහන් කරනවා නම් ඒක ඊටාම ඔව් අපි ඊටාම සුළු චාමසයක් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හිඳුම සුනිල් සිනවි දේශනය කරනවා මේ සිනමා විචාරය සම්බන්ධයෙන් ඊට අමතරව මම කල්පනා කළා සාමාන්‍ය පොත් දොරටේන වලින් වෙනස් කරන මේක. ඒක සිනමා රංගනයේ සහ අධ්‍යක්ෂණය කියන පොත් නිසා කීපයන් නිසා ප්‍රසන්න ඊටානගේ මනෝජා වීරසිංහ මහේන්ද්‍ර පෙරේරා සහ ධර්මසිරි බණ්ඩාරනායක වැනි විද්වත් පිරිසක් ගෙන්නලා ඔවුන්ගෙන් අදහස් එක්ක සිනමා රංගනය සහ වේදිමේ අධ්‍යක්ෂණය කරන සාකච්ඡාමය වැඩපිළිවෙලක් තමයි යන්න ලෑසි කරන්නේ. ඊට අමතරව නිදර්ශන ලෝක සිනමාවෙන් රංගනය පිළිබඳ කරපු වීඩියෝ පට ප්‍රදර්ශනය වෙනවා. සහ ලංකාවේ සිනමාකරු අධ්‍යක්ෂකවරු සහ රංගන ශිල්පීන්ගේ පිළිබඳව සිනමා කෘතියකුත් කෙටි චිත්‍රපටිකුත් මේකට අඩංගු වෙනවා. මම හිතන්නේ බොහොම සිනමාව ගැන උනන්දු දක්වන පිරිසකට මේක ආශ්වාදජනක සැලෑවක් වෙයි කියලා විශ්වාස කරනවා. සිනමාව රංගනය සහ විචාර කලාව පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට අද සහෘද අඩපෑ වැඩසටහනට අපහා සමග කතා බහට එකතු වුණේ දශක 3කට වැඩි කාලයක් සිනමා විචාරකයෙකු ලෙසත් ඒ වගේම නිර්මාණශීලී ලේඛකයෙකු ලෙසත් කටයුතු කරන ප්‍රවීණ සිනමා විචාරක ලේඛක ගුණසිරි සිල්වා. අපහා සමග කතා බහට එකතු වුණාට ගුණසිරි සිල්වාට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වමසිත රයිට්. අද සහෘද අඩපය ගෙන එන්නට දායක වුණා සඳරුවන් ලියනගේ. සහෘද අඩපය ඉදිරිපත් කිරීම හා නිෂ්පාදනය රාජිත දිසානායක වෙලාව පෙරවරු 9 විනාඩි 53යි. අපි සුදේශයේ සේවය සමගින් එක්ව සිටින්නේ මේ වෙලාවේ සවදාඩපෑ අවසන් වී ප්‍රවෘත්ති අහනට කලින් තවත් විශේෂ කාරණයක් මතක් කරන්න අපි සූදානම් වෙන්නේ. ඒ තමයි හෙට දවසේ ඉරිදා දවස, නිවාඩු දවස. ඉතින් නිවාඩු දවසේ ඔබ නිවාඩුවේ ඉන්නෝ වගේම රස මිහිර හොයාගෙන යනවා නම් සංගීතයේ එහෙම ඔබට හෙට අවස්ථාවක් තිබෙනවා. විශේෂයෙන්ම හින්දි ගීත පැරණි හින්දි ගීත ප්‍රිය කරන්නා වූ ශ්‍රාවක රසික ඔබ වෙනුවෙන්ම හෙට දවසේදී විශේෂ ප්‍රසංගයක් පැවැත්වෙනවා. කොළඹ ආශ්‍රිත වෙන්න නම් වඩාත් පහසුයි පිටපලතර උනත් එන්න පුළුවන්. ඒ පිළිබඳව කෙටියෙන් අපිත් එක්ක කතා කරන්නට මේ පිළිබඳ දැනුවත් කරන්නට අපේ මැදිරියට අපි කඳවා ගත්තා ප්‍රවීණ සංගීතවේදී ජයන්ත අරවින්ද මහත්මයා. සුබ දර්ශනක් ඔබ දුන්නට. ජයන්ත අරවින්ද මහත්මයා හෙට ගීත් මාධූර් ප්‍රසංගය පැවැත්වෙනවා. මොකක්ද මේ ප්‍රසංගය? මේ හින්දි ගීත රසික රසිකාවයන්ට විවෘතව ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒකට අපි සැප්තැම්බර් 2 ඒ කියන්නේ ඉරිදා උදේ 9ට දෙහිවල STS ජයසිංහ ශාලාවේ ජීත් මාధుරී අපේ මේ සාමාන්‍ය අපි අවුරුදු පතා කරන සජීවී හින්දි ගායනා ඇතුළත් ප්‍රසංගයක් සංගීතමය ප්‍රසංගයක් පැවැත්වුණා මේ සංගීත රසික රසිකාවයන්ට විශේෂයෙන්ම හින්දි ගීත වලට කැමති අයට විවෘත ආරාධනාවයි. ඔව්. දැන් අවුරුදු ගණක් තිස්සේ මේ වැඩසටහන සංවිධානය කරනවා කියලා ඔබ කිව්වා. අවුරුදු කල් වෙනකන්ද? අවුරුදු 17ක් පටන් අරගෙන. අවුරුදු 17ක් කාලයක්. එතකොට ඇයි පැරණි හින්දි ගීත ප්‍රසංගයක් පවත්වන්නේ? ආ ඉතින් ඒවා මේ නිකම්ම රස නිදින පමණකම අපි ආධුනික අය ගෙනලා හොඳට පුහුණු කරලා ඒගොල්ලෝ තමයි ගායනා කරන්නේ. ඒගොල්ලන්ට අර ගායන කුසලතාවත් ඒකම දෙනවා. නිකම්ම මේ අහලා රස විඳින ප්‍රෝග්‍රෑමයක් නෙමෙයි. හොඳයි. මේ ඉදිරිපත් කරන කණ්ඩායම කවුද මේ මේ වැඩපිළිවෙලේ ඉන්නේ? ප්‍රියන්ත ගමගේ මහත්ය සභාපති ආයින්නවා සමන්ත මහත්මයා ප්‍රියන්ත ගමගේ මහත්ය සංවිධායක ඔව් සමන්ත මහත්මයා මේ සභාපති මම අනුශාසක ඉතින් අපි කට්ටියක් මේ එකතු වෙලා ඇත්තටම මේ 17 වෙනි ಗುಣ සමරුවක් වගේ හෙට පවත්වන්නේ අපි මේක ඔව් ඒක විශේෂ සමරු ප්‍රසංගයක් තමයි ඔබ විශේෂ වචනයක් සජීව ප්‍රසංගයක් විදිහට ඉතින් අනිත් ඒවාත් සජීව මොකද්ද මේකේ විශේෂත්වය අපි ඒ වෙලාවට අපි අනවුන්ස් කරලා අපේ ඉන්න ගායක ගායිකයන් ලබා අපේ ඔකෙස්ට්‍රා එක ඒවා වාදනය කරලා කරලා ඒ ඔක්කොම අර පරණ තිබිච්ච ක්‍රමයටම ඉන්ටර්ලූඩ්ස් ඉන්ට්‍රොඩක්ෂන් එකතු කරලා මේ ගීත ගායනා කරනවා බොහොම උසස් මට්ටමේ. හොඳයි. දැන් හින්දි ගීතවලට ඔබතුමා හිතන විදිහට ලංකාවේ ඈත අතීතේ ඉඳලම හින්දි ගීතවලට ලංකා සමාජ ප්‍රිය විශේෂයෙන් ලංකාවේ සංගීතයට අපේ සංගීතයක් කියලා බිහි කරගන්නට උත්තර ಭಾರತೀಯ සංගීතයේ බරපතල ලෙස මැදිහත් වෙන සහ ඒ බලපාන අපිට ඒක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මේ හින්දි ගීත ඔබ හිතමු හිතන අද දවසේදීත් ඉස්සර වගේම ලොකු පිරිසක් ශ්‍රාවක ප්‍රේක්ෂක පිරිසක් අපිට ඉන්නවා කියලා. ඉස්සර වඩා වැඩි. දැන් හින්දි භාෂාව දන්න අය ඉන්නවනේ. ඔව් දැන් විභාග වලට මේ හින්දි භාෂාව ගන්නයි ඉන්නවා. ඉතින් මේ නිසා මම හිතන්නේ හුඟක් දුරට මේවා අහලා හැබැයි 50 දශකයේ ආල්බේලා බර්සාත් ඒ වගේ වා බාබුල් මේ ගීත හරීම රසවත්. අපි ඉතින් හෙටත් පුළුවන් තරම් ඒවත් එකතු කරගෙන තමයි ගායනා කරන්නේ. මම දැක්ක ඔබේ ආරාධනා පත්‍රයේ තිබෙනවා නම් කිහිපයක් මම හිතන අනුශාසක මණ්ඩලය වෙන්න ඕනේ ප්‍රවීණ සංගීතවේද වික්‍රත්නායක මහත්මයා, ඒ වගේම සුජාතා අත්තනායක මහත්මිය වගේ අයගේත් ස්නා ඔබතුමා වගේ අයගේ මේ නම් කීපයත් වුණොත් මේ වැඩසටහනදී ඒ කියන්නේ මීට අවස් කලින් අවස්ථාවන් වලදී හෝ සම්බන්ධලා තිබෙනවද නැත්නම් උන් කොමකට දෙන දායකත්වය? සාමාන්‍ය උන් මේ හැකි සෑම දෙනෙක්ම මේ සහභාගී වෙනවා. විශාල පිරිසක් අපට ඉන්නවා 4500ක් සමහර දවස්වල. අහපුවම ඒගොල්ලන් කොහෙන්ද ආවේ කියලා ගම්පලින් ආවේ කියනවා, මාතලින් මාතලින් ආවේ මේ තරම් දුර බැහැර පළාත් වලින්. ඇවිල්ලා මේ ගිය හුරු වෙච්ච අය ඉන්නවා මේ මේ මේ නොමිලේ පවත්තන්නේ. හරිද මං අහන්න දෙන්නේ නොමිලේද මේක පවත්තන්නේ නොමිලේ. හොඳයි ඔබට රසවිඳින අවස්ථාවක් තිබෙනවා හරියටම හෙට. හෙට පෙරවරු 9ට කියන්නේ සැප්තැම්බර් 2 වෙනිදා ඉරිදා පෙරවරු 9ට දෙහිවල එස්.එස්. ජයසිංහ ශාලාව. ඔබ දන්නවා ශාලාව ගාලුපාරේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පිටුපස තිබෙන මේ ශාලාව නොමිලේ පැවැත්වෙන්නේ ජනප්‍රිය දක්ෂ ගායක ගායිකාවන් රසක් ඒ වගේම කවුද සංගීත මෙහෙවන්නේ ආරම්භ මහත්මයා අපේ වෙනමම ඔකෙස්ට්‍රා එකක් අපි ගෙන්න ගන්නවා බොහොම පුහුණු වෙලා තමයි වැඩේ කරන්නේ හොඳ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන්ගෙන් සැදබලත් වාදක මණ්ඩලයක් සමග හින්දි ගීත ඉපැරණි පැරණි ඉපැරණි ඊට කලින් පැරණි පැරණි පැරණි අලුත් ගීත ගයන්නද අලුත් ගීතත් ගයනවා අර වෙයි මේ අනුකරණයෙන් හදාගත්ත ගීත. ආ හොඳයි. ඔව් පැරණි හින්දි ගීතවල සිංහල අනුකරණ. හොඳයි. ඒවත් අර වගේම ලස්සනට ගයනවා. ඒ මිහිරට එකතු වන්නට ඔබට අවස්ථාව තිබෙනවා හෙට උදැසන 9ට ආවොත් දැන් ඇත්තටම මේ මේ කලින් ප්‍රවේශ පත්‍ර ඒ වෙන තාරාත්මක පත්‍ර වෙන් කරගන්න ඕනද නැත්නම් එදා ඒ වෙලට ඇවිල්ලා වාඩිලා බලන්න පුළුවන්ද? කිසිම අවශ්‍යතාවයක් නැහැ. හෙට 9ට එන්නයි ඕන. හොඳයි. අපි ආරාධනා කරනවා හෙට එන්න කියලා. අපි මේ මැදට කැඳවා ගත්තෙත් ඒ පිළිබඳව ඔබට කියන්නේ පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජය තමයි මේ සංවිධානය කරන්නේ. හෙට දවසේදී සිනමා හා ගීත සංගීතවේදීන් සාහිත්‍යවේදීන් වන රණිත් කුමාර මහත්මයා අපි ඔබ දන්නවා ඒඩි රණිත් කුමාර මහත්මයා ප්‍රවීණ ලේඛකෙක් වගේම පුවත්පත් කලාවේදී කීර්තිමත් පුවත්පත් කලාවේදීක්. ඔහුත් ඔතුමන්ගේ පුත්‍රයාත්මය ආචාර්ය නුවන් නානජිත් කුමාර සිනමා සංගීතය පිළිබඳව සිනමා ගීතය පිළිබඳව සිනමා පිළිබඳව විචාරාත්මක ප්‍රවේශයක් හැමදාම ලබා දෙමින් විචාර ලිපි දීමින් ග්‍රන්ථ සම්පාදනය කරන ඔහුත් සහභාගී වෙනවා ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සහභාගීත්වයෙන් මේ පැවැත්වෙන්නේ කලාකරුවන් බොහෝ දෙනෙක් එකට එකතු වෙනවා ඔයතුමත් ඉන්නවා ඒකට කතා කරන්න මේ අත්දැකීම් බෙදා හදාගන්න දැනුම බෙදා හදාගන්න රසය බෙදා ගන්නට අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි ප්‍රවීණ සංගීතවේදී ජයන්තරවින්ද මහත්මයා. ස්තුතියි. ඔබතුමා ඉතින් සදේශයට අමුත් වෙන්නේ මේ නිසා ඉතින් විශේෂයෙන් ඔබතුමා පිළිබඳ කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙසේ වෙතත් එතුමාගේ පැමිණීම බොහොම ස්තුතියි මේ වෙලාව පිට එක්ක තුනට. ස්තුතියි. පියා බිනා පියා බිනා පියා බිනා पिया बिन पिया